ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්කේ ආනාපාන සති භාවනා යෙදෙන විට විනාඩි කිහිපයක් ආනාපානයේ සංසිඳ බව තේරේ. ඉන්පසු ධාතු ගුණ මතුවන බව තේරේ. සමහරක් දිනවල කුඩා දහඩිය බිඳු මූණ පුරා මතුවී ටිකින් ටික වැඩි වී දහදියේ සෑහෙන සෑහෙන ගලයි. සමහර දිනවල පපුවේ මැද කොටසේ සිහින් ගැස්මක් ක්‍රමයෙන් වැඩි වී ශීරු ඉදිරියට සහ පසුපසට වේගෙන් ගැස්සේ. තවත් ටික වේලාවකට දෙපැත්තට සෙලවේ. ඉන්පසු ශීරු රාමුකට සෙලවේ. මෙසේ සිදුවන්නේ වායු ධාතුව නිසායයි අනුමාන කරමි මේ ක්‍රියා සිදුවන විට ආනාපානයේ ධර්මක මග හැරේ තමාට එකවරම මේ ක්‍රියා නතර වේ කරුණාවෙන් මේ සිද්ධීන් පහදා දෙනු මැනවි පහදාන දෙයක් නෑ මේක තමයි ක්‍රමය මේක තමයි ඇත්ත මේක තව දුරටත් පුහුණු කරන්න මේ ජවනිකාවේ මැදට ඇවිල්ලා තියෙන්නේ කිසියම් ඇඟිලි ගැසීමකින් තොරව එහෙමම යන්න ආරින් පුළුවන් තරම් සැක එනවා නම් මම මේ අතරමං වෙලාද කියලා පොඩ්ඩක් වැඩිපුර අවධානය දෙන්න ආනාපාන එතකොට ආයෙත් තමයි ගෙදර ආවගේ පුරුදු gedara ලකුණ එනවා. තමන්න ශක්තිය තියෙනවා, අදිෂ්ඨාන ශක්තිය තියෙනවා, වීරිය තියෙනවනේ ආනාපානෙ නොපෙනුනත් කමක් නැහැ. මම මේ ඉන්නේ හීනෙක නෙවෙයි, චිත්ත රූපෙක නෙවෙයි, ප්‍රත්‍යක්ෂක න මේ සැලසෙන මේ කම්පන චංචල ගති, සැලෙන ගති මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා ඒක දිහා බලන ඉන්න ගතිය තමයි අපිට යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න ඕන. එනිසා මේ විස්තරය හරි වටිනවා. මේක මේකට අර්ථකථන ඉල්ලන්න එපා. සැකනම් මං ඉන්නේ අන්දමන්ද වෙලාද කැටිලාද කියලා බලන්න ඕන හිමීට පුරුදු කරපු ආනාපානෙ තියනවාද කියලා බලන්න. වැටෙනවා නම් තමයි ගෙදර ගියා වගේ පහසුවක් හම්බෙයි. නමුත් පෙන්නලා ඒ තුලින්ම කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති තෙරපෙන ගති ඕ ගාලා එන්න පටන් ගන්නවා. ඒන වේගයට සැක කෙරුවොත් බය කෙරුවොත් ඒක ආපහු දුවනවා. සැක නැතුව බය නැතුව ඒක එන්න ගත්තොත් සන්තති ලක්ෂණය තමයි පෙන්වන්නේ. සන්තති ලක්ෂණය එනකොට මේක දහස දහස් ගානේ ගිනි කෙලි සෙල්ලමක් වගේ හොෝගාලා එන්න පටන් ගන්නකොට අන්තිමට කොහොම හරි බලන්න සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. සංසිද්ධිය එන්න ඕනේ මූණ වහගෙන. සම්පූර්ණ ඒකට ඔළුව ඔබලා බලන්න වගේ යන කම්ම මේ ධෛර්යයක්, වීරත්වයක් මේ පපුව දීලා ඉදිරියට යන ගතියක් මං කියන්නේ පිරිමිකම කියලා ඔකට. මේ කාන්තාව බණ අහනකොට ඒගොල්ලෝ කැමති නැහැ ඒ වචනේ පාවිච්චි කරනවා. පිරිමිකමක් තියෙනවා. ඒ කියන්නේ අභියෝග ශක්තියක් තියෙනවා. ඉතින් මං අනිවාර්යයෙන්ම දන්නවා ගෑනු නැගතෙන් ඉපදිච්ච පිරිමි කියලා જાතියක් ඉන්නේ. ඒගොල්ලන් ඕක කරන්න අමාරුයි. නමුත් පිරිමි නැගතෙන් ඉපදිච්ච ගෑනු කෙනෙකුට නම් යන්න පුළුවන්. ඔතෙන් යනකොට සහලනවා. ඔතෙන් යනකොට බය ඇති වෙනවා. මම මේ ගෙනාපු අරමුණ තියනවාද? මේක ඇත්තටම මනෝවිකාරයක්ද? ඇත්තද මේ වෙන්නේ කියලා නිකන් මේ මේ ගොඩ බිමක ඉන්න මනුවෙක් මිනිහෙක් ඔරුවට ගොඩ වුණාම වගේ මේ ස්ථාවරේ නැති වෙන ගතියක් එනවා. ගොඩබිම ඉන්න මිනිස්සේ කුරුවට කකුල තිබ්බ ගමන් අර වගේ හයියක් නැහෙනේ. නමුත් ඔරුවට ගොඩ වෙලා ඉඳගත්තර පස්සේ යම් කිසි විදියකට ස්ථාවරයක් එනවා. ඒ ආවත් ගොඩක් වෙලා ඔරුවක හිටියොත් මොහොදු උණ කියලා එකක් හැදෙනවා මොහොදු ඔක්කාරය කියලා එකක් හැදෙනවා. ඒ වගේ පොඩි සහැලවිල්ලක් එනවා. නමුත් ඒක කාගෙන ඉදිරියට යන්න ඕනේ. අද ගියාට අද ඒක ඉක්මෙව්වට හෙට ආයෙත් දෙනවා. හෙට යනකොට ආයෙත් එනවා. මේ ගියාට ගියාට පස්සේ තමයි Tamanට තේරෙන්න පටන් අරගන්නේ මේ දන්න නিত্য සුඛ සුබ සංඥාවේ ඉඳලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාට ගොඩ වෙනකොට ගොඩ බිමක ඉඳලා වතුරට ගොඩ වෙනවා වගේ තමයි. නිකන් ඔක්කාර ගතියක් එනවා. වමන විරේචන එන්න පටන් අර ගන්නවා. මේක මම හාර මේ දුක නැති කරන මාර්ගයකද යන්නේ දුක වැඩි කරන මාර්ගයද කියලා සැකහිතෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ ලණුවක්වත් දීලාද දන්නේත් නැහැ මේ දුක නැති කරන්නම් කියලා තමයි සල්ලි ගත්තේ. දැන් හම්බෙන්නේ මොකද තියෙන දුකත් වැඩි වෙලා නේද කියන මට්ටමට එනවා. ඉතින් අද ඉන්න හුඟ දෙනෙක් ඔන්න ඔය බාගෙට තැම්පිච්ච අලේ කාලා උගන්නන්න පටන් ගන්නවා. අයියෝ එච්චර විනාශයක් නැහැ මනුස්ස ජාතියට. ඔතෙන් ගියාට පස්සේ කරන්න තියෙන්නේ ඔක්කොම ජනෙල් දොරවල් වහලා Taman ගෑව දහනේ යන්නේ එකයි. ඔතෙන්ද ගිය ගමන් හරිය ආසාවක් ඇති වෙනවා මේක හරි ගියොත් අනේ අම්මට කියලා දෙන්නේ කොහොමද තාත්තට කියලා දෙන්නේ කොහොමද මයිත් එක්ක අනෙක් කෙනාට කියලා දෙන්නේ කොහොමද කියලා. ඒ අර අඩු කාලයේ ස්වභාවය තමයි. ඉතින් හොඳට මතක තියාගන්න මෙතෙන්දි කවුරුත් එක්ක හදා බැඳගෙන ඉලක් නැහැ. මම ඉඳ ගන්නකොට ජීවිත පරිත්‍යාග කරලා වාඩි වෙන්න ඕනේ. කාය පරිත්‍යාග කරලා වාඩි වෙන්න ඕනේ. සීල අධිෂ්ඨාන කරලා වාඩි වෙන්න ඕනේ. මේක යන්න ඕනේ. යනකොට යනකොට මේ නිකන් යකඩෙන් බාල්දියක් හදලා පන්නරේ තියෙන මේ ගැල්වනයිස් කරනවා කියලා එකක් කරන්නේ. කෙරුවට පස්සේ බාල්දිය ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. අන්න ඒ වගේ පන්නරයක් එනවා. සද්ධාවට, වීර්යයට, සතියට, සමාධියට පන්නරයක් එනවා. ඒක කවම කවදාකවත් ඕක හරහා යන්නේ නැතුව ගන්න බෑ. පොත් කියවලාවත් සාකච්ඡා කළවත් ගන්න බෑ. ඉතින් එතෙන්ට යනකොට පුදන්න යන බලන්න යන්න ඕන. මේ ආවොත් මම මේ පූර්ණ අත්දැකීම ලැබලයි මං එන්නේ. ආයේ ගෙදර ගිහිල්ලා ඉන්නම්, තේ බීලා ඉන්නම් කතා බෑ. යන්නලා හැතලා යන්න ඕනේ. ඒක එන්නේ ටික ටික. ඒ නිසා මේ අත්දැකීම බොහොම හොඳයි. නමුත් අතරමඟ මේවා මේ විශ්ලේෂණය කර කර ඉන්න ඕනේ නෑ. විශ්ලේෂණය කිරීම නම් ඉබේම වෙනවා. මම කියන්නේ හොඳක් කියලා. ඒ හැටි අපේ බයටයි අනිශ්චිතභාවය නිසා. නමුත් පුළුවන් තරම් බලන්න ඕන විශ්ලේෂණ මනස පැත්තකට දාලා ප්‍රත්‍යක්ෂ මනසම මූණ දකින මූණ දීලා බලන එකම ඉදිරිය කරගෙන යනවනම් ඇත්තටම පේන පෞරුෂත්වයේ වෙනසක් වෙනවයි කියලා. ඇත්තටම තේන අපේ රුචි අරුචිකම් වල වෙනසක් වෙනවා. ඇත්තටම තේනවා අපි ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් මොකද්ද මේ ශක්තියක් ලබන බව. මේක නිකන් මේ මේ විද්‍යුත් ශක්තියක් වගේ ආකර්ෂණ ශක්තියක් වගේ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ ආවට පස්සේ තමයි තේරෙන්නේ අනේ බුදුහාමුදුරෝ පරෝපදේශ රහිතව බුදු වෙන්න ගිහිල්ලා මේ කරපු වීරියත් සාරාංශකේ කල්පලක්ෂයක් හරියන්නේ නැතු මේ බොමඩ මුලදි මේක හරහා යෑමත් දෙක අතරේ මොන තරම් මේ මනුස්ස જાති අපේ පරිණාමේ විශ්වයේ පරිණාමේ මොන තරම් සම්දිස්ථානයක්ද මේ බුදුරජාණන්සේ සලකුණු කෙරුවේ දැන් මමත් ඒ පාරේ යන්නේ ඉතින් ඒ නිසා මට ගෙදරින් ගෙන ආපු මොනක්වත් ඉතුරු කරන්න හම්බ වෙන්නේ නැහැ. සීරම පුදන්න වෙනවා. රුචි අරුචිකං සැප නිත්‍ය සංඥාව කුමාර සැප ණයදෑයෝ මුදල් කැප කරලා මෙතන ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒක ඉතින් ආයෙ කාටවත් දෙන්න අමාරු දෙන්න කියලා කියන්නේ හිතන්න අමාරු කවුරක්වත් කැමති නෑ මෙච්චරම කැපකිරීම කරන්න නමුත් මෙතෙන්ට එන්නේ හුඟා පින් තියෙන කෙනෙක්. මෙයා කල්පනා කරන්න ඕනේ මේ කරන්නේ මට විතරක් නෙමෙයි මේ ශාසනයට අද අත්‍යවශ්‍ය වෙලා තියෙන මෙහෙම ඇත්තෝ. මේ ඇත්තන්ගේ ශාසනය තියෙන්නේ එහෙම නැතු ඔය කොඩි වලවත්, ගෙජ්ජි වලවත්, බෙර වලවත් නෙවෙයි. ඒ නිසා මම කැප වෙන්න ඕන. මම මේක කරන්න ඕනෑ කියලා ඉන්නේ. ඒකේ ඒ පුද්ගලයාගේ ජයග්‍රහණ නෙමෙයි මානව වර්ගයේ ජයග්‍රහණයක් එන්න හදන්නේ. ඉතින් කැප වෙලා කරන එකයි තියෙන්නේ. මම නිතර අදුක්ඛම සුඛ වේදනාවේ සතිය පිහිටවන පුරුදු වෙසිටිමි. එසේ පිහිටීමේදී අදුක්ඛම සුඛ වේදනාවේ දැනෙනවා දැනෙනවා යන මෙනෙහි කිරීම සුදුසුද? පරියංකේදී පරියංකේ යෙදී නොසිට කෙටි විවේකවලදී අදුක්ඛම සුඛ වේදනා බලද්දී ආස්වාද ප්‍රසආසයද සංසිඳී යන බව දැනීමේ ධර්ම කනුකූලව මේ ගැන ධර්මානුකූල උපදේශයක් බලාපොරොත්තු වෙමි. අදුක්කම සුඛ වේදනාවේ සතිය පිහිටීමේදී අවිද්‍ය අනුශේවීම හේවත් යෝගාවචරය නොමග යාමට ඇති ඉඩකට පැහැදිලි කර දෙන්න. මේකත් අර මේ ආනාපානේ ආස්වාද ප්‍රසවාස දෙක වෙන්කොල්ලා දැනගන්න පුළුවන් වෙලාවත් ඒව ඔක්කොම වෙන් කරගන්න බැරි තරම් ඊටාම සමීපව පේනකොටත් හුඟක් එන අත්දැකීම අදුක්කම සුඛයට සමානයි. දුක් වේදනා සුඛ වේදනා දෙක අත්විඳින්මින් ඉන්න කෙනා සැප දුක සංසිඳිලා කයෙන් කරදරයක් නැතුව හොඳට ආනාපානේ කරගෙන යනකොට එන වේදනාවත් එපින අදුක්කම සුඛ වේදනාව කියලා ඔය ඉන්ද්‍රිය භාවනා වගේ සූත්‍රයක සඳහන් කරනවා චක්කුණා රූපන් දිස්සා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං කියලා වචනයක්. රූපය දැකලා මනාපේ පහළ වෙනවා. රූපය දැකලා අමනාපේ පහළ වෙනවා. මනාපත් නැති අමනාපත් නැති තත්ත්වකුත් පහළ වෙනවා මනාපමනාප. ඒ කියන්නේ දැක්කයි කියලා හිතට වදින්නේ නැහැ. ඇත්තට ස්ට්‍රයිකින් නැහැ. පේනවා ඇහි පැත්තකින් වාගේ. ඒකත් අදුක්කම සුඛයට බොහොම කිට්ටුයි. ඉතින් මේකෙන් අදහස් කරන්නේ අර ජීවිතයේ තියෙන සිලිලාරේ නෑ දැන්. වර්ණ ගතිය නෑ. දෙකේ කලවමක් තියෙන. මේකේ එනකොටම තියෙන එපා වෙන එක. හොඳ පිරිසිදු සැපක් හෝ දුකක් තියෙනවනම් අපිට ඒක වෙන් කරලා අඳුරන්න පුළුවන් කියන්න පුළුවන් දන්නවා. දෙක අතර මැදට යනකොට අපේ අවධානය දුර්වල වෙනවා. හොඳ සැපක් බලාපොරොත්තු වෙනවා. හොඳ දුකකට අපි බෙහෙත් බීලා හරි නැති කරන්න දෙනවා. අදුක්කම සුඛයට එනකොට අල්ලගන්න බැරි වෙනවා. ඒක නිසා හුඟාක් වෙලාවට මේ අදුක්කම සුඛය තමයි අපි ගත කරන්නේ. නමුත් ඒක අපි දන්නෙත් නැහැ. ඒක අපිට වාර්තාගත වෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අපි නිතරම සැප දුක දෙකේ විතරයි හැසිරෙන්නේ. හරි වෙහෙස කරයි. හරි වියදම් අධිකයි. මොකද අදුක්කම සුඛේ මේ මැද තියෙන ඊටාම වටින අවස්ථාවක් නොදැනුවත්කම නිසා අපි පන්නනවා. මම මේකට නිදර්ශනයක් කියනවා මෙහෙම. ඉස්සර තිබුණු ඔරලෝසු අපි බට්ට බට්ට එහාට මෙහාට යන ඔරලෝසු තිබුණේ. මේ බට්ට දිහා පොඩ්ඩක් හොඳට විවිකේ බලන් හිටපුවාම බට්ට වේගෙන් ගිහිල්ලා එහා කෙළවරට යනකොට නතර වෙන්න වගේ පෙන්නනවා. එල ආයෙ වැටෙනවා. මෙහා කෙළවරට ගිහිල්ලා ආයෙත් නිකන් නතර වෙන්න වගේ ගිහිල්ලා වේග ඔක්කොම නතර කරලා ආයෙ වැටෙනවා. මැද තමයි වේගෙන්ම ගමන් කරන්නේ. බට්ටගේ මැද තමයි වේගෙන්ම ගමන් කරන්නේ. මුත් වයින් නැති වුනහම ඇත්තට බට්ට නතර වෙන්නේ කොහෙද? අර නිතරම වේගයෙන් යන තැන තමයි එයාගේ ස්වභාවික තැන. ඒ වගේ තමයි අපි අධික සැපේ දුකේ දෙකේ හරියට නඩුද චෝදනාද කර සැප දුක විවේචනය කර කර ඉන්නවා. ඒ හැම වෙලාවෙදීම අපි මැද පහු කරගෙන යන්නේ. කවදාවත් අහුවෙන්නේ නැහැ. වයින් ඉවර වෙච්ච දවසේ නතර වෙන්න වෙන්නේ ඔතන තමයි. වයින් කරනවා කියන්නේ නිවන් දැකයි කියන එකයි. සංසාරේ කම්ම වට විපාක වට මොකක්වත් නැති වෙන ජන අතර වෙන්නේ එතන තමයි. නමුත් කවදාකවත් අපි ඒක දන්නේ ඒ තරම් වේගෙන් සැපට යනවා. සැපේ ඉඳලා වේගෙන් දුකට යනවා. ආය සැපට යනවා. ආය දුකට යනවා. මේ අතරමැද තියෙන අධික වේගය තමයි ඇත්තම නතර වෙන තැන. මේක අල්ලන්න යන්නෙත් නෑ. ඊක හිතන්නේ ඕකට කොච්චර සැලසුම් කරන්න ඕනද කියලා. ඉතින් ඒක නිසා සැප හොයන තාක් දුක හම්බ වෙනවා. සැප දුක දෙක මැද හොයන තාක්කල් දුකක් වෙන්න ඕන කමක් නැහැ. ස්පාසුවක් තියෙනවා. ඒක නිසා සැප එනකොට සැප වෙන් කළ අඳුර ගන්න දුක එනකොට දුක වේදනා අඳුර ගන්න දවසෙන් වැඩි වේලාවක් ඇතර මේ දෙකට දාන්න බැරි හරියක් තියෙනවා. ඒලාදී හිත තියෙන නිසා අදුක්කම සුඛේ මේක එනකොට හිත මේ පාළු ගතියක්, කම්මැලි ගතියක්, නීරස ගතියක්, ඒකාකාර ගතියක්, එපා කරන ගතියක් ඇවිල්ලා වහාම කුතුහලයකට දුවනවා. අතරමැදි අවස්ථාවකට යන්නේ නැහැ. ඉතින් ඒක නිසා පුළුවන් තරම් භාවනාදී උත්සාහ කරන්න ඕනේ. මේක වේදනා જાති දෙකක් නෙමෙයි තුනක් තියෙනවා. මේ තුනේදිම නැත්තම් මං කියනවා මෙහෙම ආස්වාද ප්‍රසආස දෙක විතරක් නෙමෙයි ආස්වාද ප්‍රසආස මැද කියලා දැනකුත් තියෙනවා. භාවනා කරනකොට ඉතාමත්ම කලාතුරකින් කියන තමයි ආස්වාද ප්‍රසආසය මැද කයලා අල්ලන්නේ. අහුවෙන්නේ නැහැ. නමුත් තර්ක කරලා පෙන්වන්න පුළුවන් අත්දකින්න පුළුවන් කවුද කතා කරන්නේ. කවුද මේක මාත්‍රිකා කරන්නේ? මාත්‍රිකා කරන්නේ නැහැ. මොකද අපේ හිත පුරුදු කරලා තියෙන්නේ ආස්තික නාස්තික දෙකෙන් විතරයි මැද පුරුදු නැහැ. ඒ තාක්කල් අපිට නියමන උරුම නැහැ. අපි හොයන්නේ මේ කම්පන චංචල ඒ නිසා මේක සඳහාම අදුක්කම සුඛය, උපේක්ෂාව, මධ්‍යස්ථ වේදනාව එහෙම නැත්නම් අපි කියනවා නම් මනාපමනාප දෙක මැදි තත්වයේ කියන එක අපිට දැන් පේන්නේ මේ බය අඩු තත්ත්වයක්. වැරදිච්ච තත්ත්වයක්. වැරදිච්චාම හිටින තත්ත්වයක්. ඉතින් ඒකට කවදාකවත් අපි සැලසුම් කරන්නේ සැලසුම් කරන්නේ නැති නිසා අපිට හම්බ වෙන්නේ නැහැ. නමුත් හොඳට සංසාරේ දුක විඳින කෙනා දුක දන්න කෙනාට තේරෙනවා සැප දුක දෙකට වැඩිය ඉතාමත්ම හොඳයි මේ මැද සැපත් නැති දුකත් නැති තත්ත්වය. ඒක හොඳටම විඳින්න ඕනේ. විඳපු කෙනාට තේරෙනවා. අනික් කටේ තියෙන මොකට උතර නතර අපි සැපේ නතර වෙමු. කවදාකවත් නතරක් වෙන්නේ නැහැ. ඒ නිසා අදුක්කම සුඛ වේදනාව කියන එක අඳුනා ගන්න එක අමාරුයි. ඒක මේකේ මේ කෙටියෙන් ඒක අඳුර ගන්න තියෙන හොඳම තැන තමයි ඔය චුල්ල වේදාල සූත්‍රයේදී තියෙන දෙබස ඒකදී ඒ ධම්මදින්නාව රහත් මේනින් ආංශේ විසාකා උපාසකත් එක්ක කතා කරනකොට විසාක උපාසක කියලා කියන්නේ අනාගාමී වෙච්චි ධම්මදින්නාගේ පුරාණ සැමියා. එයා කලින් අනාගාමී වෙන්නේ. ඊට පස්සේ ගීගයාතාරින්ට යන වෙලාවදී ධම්මදින්නට දෙනවා බූදලෙත් එක මේක කරගෙන ඉන්නේ කියලා ධම්මදින්න කියනවා. ඉතින් ඔබතුමාට මාත් එපා නම් ඔබතුමාට බූදලෙත් එපා නම් මට මටත් ඔබතුමත් එපා බූදලෙත් එපා මටත් මහාන වෙන්න දෙන්නයි කියලා. ඒතර විසාකා උපාසකට සැක හිතන ධම්මදිනාහාර ශිව්මැලි මහානකම් කරන්න බෑ ගිහිල්ලා අමාරු වෙටෙනවා කියලා. ඊට පස්සේ කියනවා නෑ මට මේ බුදලිප මාත් වෙනම් පැවිදි වෙන්න යනවා. ඊට පස්සේ කොහොම හරි අවසර දෙනවා. ඒතර අනා මේ විසාක උපාසකෙ ඉන්නේ මම නම් දැන් මම අනාගාමිනේ. මට බය වෙන්න දෙයක් නෑ. මේ මිනිස්සයා හැටි මිටේ මොලේ තියාන ගිල්ල මොනව කරන්නද කියලා හැම වෙලාවෙම ඇහ ගන්න ඉතින් ඒක දැනගෙනම ධම්මදින කරන්නේ පලාතේ ඉන්නේ නැතුව ඈත පලාතේ යනවා භාවනා කරා. ඊළ රාහත් වෙනවා. රහත් වෙලා බුදුහාමුදුර වන්දනා කරන්න ආයෙ සවැත්නුවට එනකොටම විසාකාව හිතනවා හරි හරි ඔයා ගියාට කොහෙද ඉතින් අර අනාගෙන එන්න ඇති කියලා ආයෙ යනවා චෙක් කරන්න. ගිහලා අහනවා මේ කොහොමද ඉතින් ධම්මදින අඟවන්නේ. නෑ ඉතින් මම වැඩ කටයුතු කරගෙන ඉන්නවයි කියලා. හොඳයි ආර්යාවනි එහෙමනම් මේ ඔහොම ඉන්නකොට මේක වැටෙන්නේ කොහොමද? මේක වැටෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න වගේක් අහනකොට හරියටම උත්තරේ දෙනවා. ඒ සාකච්ඡාව තමයි චුල්ල වේදාල සූත්‍රයේ තියෙන්නේ හරි ලස්සනයි. ඒක එක තැනක අහනවා අපබ්‍රංශ ප්‍රශ්නයක් අහන්නේ. හොඳයි ආර්යාමනි වැටෙන තාලෙට සුඛ වේදනාවේ තියෙන සැප දුකම දෙක මොකද්ද කියලා. සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොකද්ද? ආ ධම්මදිනා කියන උසා වාතක තුමනි සුඛ වේදනාව එනකොට සුඛයි අනකොට දුකයි. සුඛ වේදනාව එනකොට රාගානුසය තියෙනවා. මේ එනකොට සැපයි අනකොට දුකයි. හරිනේ ඉතින් කාටවත් නැහැ කියන්න බෑ. එතන දුක් වේදනාවේ සැප දුක මොනවාද? ආ දුක් වේදනාව එනකොට දුකයි යනකොට සැපයි. ඒකේ පටිඝානශේ කියනවා. අදුක්කම සුඛ වේදනාවේ අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සුඛයි නොදන්නවනම් දුකයි. බුදුරජාණන් වහන්සේගේ භාවනාව යොමු කරලා තියෙන අදුක්කම සුඛේ දන්නවලා දෙන්න තමයි. අපි දවසේ වැඩි වේලාවක් ඉන්නේ ඕකේ. මම ගිය පාර සුබෝදාරාමේ ගිය වෙලාවේදී මේ ප්‍රශ්නේ වගේ ඇහුණා. ඊට පස්සේ මං කෝයි නිකටල්ලේ තියන අඬන අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි ගිහිල්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ඊයේ වෙච්ච දෙයකට හරි මොකක් හරි දෙයකට හෝ ගාලා අඬන මුළු දවසම අඬනවා. නමුත් වෙච්ච සිය වෙලා සිද්ධ වෙලා ඉවරයි. මේ අද කොච්චරද වැඩක් තියෙනව මොනවත් නැහැ. අර පුංචි දේ දැන් මේ මොහොතට දාගෙන මේ මොහොත පෙලාගෙන තලාගෙන ඔහේ අඬ අඬ හිටියට මේ මොහොත ඒ පෙළෙන මොහොත බොහොම ටිකයි තියෙන්නේ. නමුත් මුළු දවසම නිකටල්ලේ තියාගෙන ඉන්නවා. නමුත් මේ අනික් හැම වෙලාවෙම ඉන්නේ අදුක්කම සුඛ වේදනා එනව කවදාත් බුද්ධි විඳින්නේ නැහැ. සමාදම් වෙන්නේ නැහැ. ඉතින් හැම වෙලාවෙම පශ්චාත්තාප වෙනවා. ඒ වගේම සැපක් ආපුවාම දවස් ගාණක් ඒක බුද්ධි විඳ විඳ ඉන්නවා. වැඩි වෙලාවක් කියන්නේ අදුක්කම සුඛේ. ඊට පස්සේ අත්‍තරම සාකච්ඡාවේදී පුද්ගලිකව වෙලා කතා කරනකොට තුන් දිනක්ම කිව්වා ස්වාමීන් වහන්සේම කිව්වට පස්සේ තමයි මතක් වුණේ කිව්වා එක්කෙනෙක්ගේ අවුරුදු 14ක විතර දරුවෙක් පිරිමි දරුවෙක් දවස් දෙකක් ඇතුළත රෝග ලක්ෂණ නොපෙන මැරිලා ගිහිල්ලා. ඒ සමවයස කට්ටියගේ ප්‍රතිඵල ඇවිල්ලා ඊයේ පෙරේදා. එදා ඉඳලා ඒ අම්මට මොනවත්ම කල්පනාවක් නැහැ දරුවගේ කල්පනා. ඉඳපු ගමන් කාර් එක drive කරන යනකොට සම්පූර්ණ බ්ලැන්ක් යනවලු. එතකොටලු දන්නේ මේ වාහනේ ඉන්නේ කියලා. අනෙක් දරුවෝ දෙන්න දැන් ෂුවර් නැතිලු දැම්මට කොයි වෙලාවෙ මොනවා වෙයිද දන්නේ නැහැ කියලා. මං කෝයි බ්ලැන්ක් යනවයි කියලා කියන්නේ නිරෝධානුපස්සනාව. පුළුවන් නම් පොඩ්ඩක් නිරෝධානුපස්සනාව කියවන්නේ. එන සීරියස් ගත්තා. ස්ටීර්ණයි ගොසන්ට මේ මම මේ දුකට දෙන්න හැදුවට හිතට මේ හිතට මේක නැතුව ඉන්න පුළුවන් කියලා. මේ දුක ගන්න නැතුව ඉන්න පුළුවන් කියලා. හැබැයි මම දෙන්නේ නැතුළු එකට අම්මා කෙනෙක් වෙච්චාම නාණ්ඩා ඉඳලා සවුත් වෙන්නේ. එච්චරයි ප්‍රශ්නේ. දරුවා මැරුච්චාට පස්සේ අම්මා ඇඬුවේ නැත්තම් අල්ලපු ගෙදර මිනිස්සුම ඉන්නවනේ. නැත්තම් ප්‍රශ්නේ මට ඇත්තටම ඉන්න පුළුවන්. ඉල්ලගෙන කන පරිප්පුවක් නේ තියෙන්නේ මේ. ඉතින් ඒක හොඳට විග්‍රහ කරුවට පස්සේ ළඟ ඉන්න අම්මට හරි හදිසි යාගේ ප්‍රශ්නේ කියන්නේ. මම කියින් බෑ මේක ඉවර කරමු. එයා කියනවා අනේ සාංශ මගේ දරුවෙක් ඉන්නවා ඒක හිතුවක්කාරයිලු මොන්නම දෙයකින්වත් මොනවත් කරන්න දෙන්නේ නැතුළු. දැන් ඒ දරුවා ඉන්න නිසා එතන දුක. මං ගෝ මේ ඔක්කොමලා කතා කරොත් ඔක්කොටම ওই ප්‍රශ්නේ තමයි. එක එක්ක නෑ ඕක නැති කියන්නේ. මේ මට විතරක් වෙච්ච දුකක් කියලා. කියන්න බැලුවත් තියෙන ඕවා එකක්වත් නැති මේ ඔක්කොම hina වෙලා ගත කරලා ඇතුලේ ගිනි කඳු. ඇතුලේ බිම්බෝම්බ තියෙන්නේ. කතා කරුවට පස්සේ තේරෙනවා මේක තියෙද්දිව කන්න පුළුවන්, බොන්න පුළුවන්, ගත කරන්න පුළුවන්. ඒ මොකද අපි හිතුවට මේ ජීවිතේ පිරලා තියෙන දුකෙන් හැපෙන්නේ නෙවෙයි. පිරලා තියෙන අදුක්කම සුඛේ. අපි ඒක අර දුක කියන මේ උම්මලකට ටිකක් එකට දාගන්නවා. රස රස නැණි අදුක්කම සුඛේ හරි මේ ඒකාකාරයි. සැප කියන එක දුක කියන එකට උම්මලකට කැල්ලක් දාගත්තා වගේ ඔය කුඹලා කැල්ලක් දාගත්තා වගේ. ඒක දැම්මට පස්සේ කන්න පුළුවන්. කෑවන මොකද බොරුව කරන්නේ. මොකද උදේ අපි පැත්තේ හිටිය මනසේ කැමස කියන්නේ උදේට කරවල බැලලා බත් කාපුවම දවල්ට අතින් බිම බත් කන්න පුළුවන්. අදුක්කම සුඛයත් නිකන් ඔය නිකන් නිකන් සාමාන්‍ය බත් වගේ තමයි. අර සැප දුක දෙක උදේ කාපු බත් තේල තිබුණ පරි ගෑවිච්චි කුම්බලකට කුම්බලා සුඳ වගේ ඒක කලවම් කරගත්තාම කන්න පුළුවන්. එකයි තියෙන්නේ. ඒ නිසා අදුක්කම සුඛය අපේ රජක ඔටුන්න කරගත්තා. අදුක්කම සුඛය අපේ ළඟාවීම කරගත්තොත් අපිට භාවනා කරන්න ඕන දවසේ 190කට වැඩිය අපි ඉන්නේ හොඳ භාවනා මට්ටමක. නමුත් අපි ඒක මම මගේ කෙටි වචන තමයි ජීවිතේ මල් විහිම්පල් කියලා ටීවී වලට ගහලා තියෙන පිටිපස්සේ. ඇත්තටම බැලුවොත් මනුස්ස ජීවිතය කියලා කියන්නේ එහෙම කෙලසන්න පුළුවන් එකක් නෙවෙයි. කෙලසෙන දේවල් තියෙනවා 100ට ගන්න. නමුත් අපි හිතන එක යුතුයකමක් මේ අම්ම නැති වෙච්චාම අඬන්නේ. අඬුවේ නැත්තම් සවුත් වෙනවා. නැත්නම් අම්මා වෙච්චාම දරුවා නැති වෙච්චාම අඬන්න ඕනේ. මූණ අට කරගෙන ඉන්න ඕනේ කියලා. ඉතින් අර අදුක්කම සුඛේ වෙනුවට සැප හරි දුක හරි දාගෙන අර ඔක්කොම වණ කරගෙන දැන් පෙන්වන්න දෙයක්වත් නැහැ. ඇත්තටම බැලුවම පේන දේ අදුක්කම සුඛේ. ඉතින් මේක විනෝදාංශයක් කරගත්තොත් අදුක්කම සුඛේ ඉන්නේක හොඳයි. ඒකට නම් මේ වගේ භාවනා කට්ටිය එකතු වෙලා කයිවාරු ගන්න ඕනේ. එතකොට අදුක්කම සුඛේ මතුවලා බලනකොට ඒක පාරට තමයි තේින පටන් ගන්න. ඇත්තට මේ වෙලාවේ මට කිසිම දෙකින් බලපෑමක් නැහැ. ඔහේ ඉන්නවා. දුකක් නැහැ. කොයි වෙලාවද මම මාත් එක්ක ඉන්නේ? අපි මොනවාරි විනෝදාංශයක් හොයනවා අදුක්කම් සුඛේ ආපු ගම. මම තවත් සින්දුවක් කියනවා. වන්දනාව වන්දනාව යන්ටන් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඔක්කොමලා කොහෙද ඔය දඹදිව යන්නේ මොකෝ? මේ කරදර නැහැ ජීවිතේ කරදර නැති වෙච්චාම කොහේ හරි යන්න ඕනේ. මොකද මේ තියෙන විවේකයේ බුද්ධ විඳින්න බෑ. මුඛාකාරයක දාගන්න වෙලාව ෂෙඩියුල් කරන පික්නික් එකක් කියන්නේ. ගිහිල්ලා අනාගෙන ඇවිල්ලා කියන චකේ නොගිය හිටනම් බොහොම හොඳයි කිය. බුදුරජාණන් වහන්සේ කියන උඹට කොහොමඩක්වත් manussත්ත්වයට එක්ක ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. නමුත් ඕගොල්ලන්ට ඒක උරුම නෑ. ඕගොල්ලෝ විඳලා නෑ. ඕගොල්ලෝ ඉල්ලන්නේ මේ මොනවද උම්මලකඩ කටගැස්ම කටගැස්ම හැම එකකම මොකක් හරි පසු ප්‍රතිඵලයක් තියෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනා නිකන් සුදු පාන් පෙට්ටක් වගේ. නැත්තම් මේ ලේ මාස් නැති ඇට කෑල්ලක් වගේ. ඉතින් ඒක දුක විඳපු මිනිහට තේනවා දුකම සුඛේ වටනාකම. නැති කෙනෙක් ඉතාලනේ ඒ කට්ටියට බැරි වුණාට අපි සැපේ ඉන්නම් කියලා. ඒ නිසා මේ ගැන කතා කරන එක කියන්නේ ඉස්සරහට දාලා කතා කරන්න නම් මේ හැමොත් එක්ක කතා කරුවොත් උග දෙනකොට පටලයි. නමුත් ඒක යම් ප්‍රමාණයකට අඳුරගත්ත කෙනෙක් කතා කරපුවාම ජීවිතේ විප්ලවයක් ඇති වෙනවා. අලුතෙන් හිතන්න පුරුදු වෙනවා. අපි මේ හැම වෙලාවෙම විනෝදාංශ වලට යන්නේ ඔක්කොම කරන්නේ මොකද්ද මේ අදුක්කම සුඛයට නොදකින්න උපතන් කියලානේ නැත්නම් ඇද්දක වහන අපි පැත්තකටලා ඉන්නකොට අපි ඉන්නේ අදුක්කම සුඛේ තොරව වෙන්නේ මම පාළුයි හරි ඒකාකාරයි හරි නීරසයි හරි මොන හරි කරන්න ඕන මොන හරි කියලා ගන්න සැප දුක දෙක තමයි ඉතින් ඒක නිසා ඒ වගේ භාවනා නොකරන කෙනෙකුට මේක තේරුම් කරලා දෙන්න ගියොත් මේකට වැඩිය අමාරුවටපත් වෙනවා ඉතින් මම ඉල්ලා හිටිනවා මේක නිකන් අත්දකලාම බලන්න අපි මනුසාත්ම භාවය ලැබුවට පස්සේ බුද්ධෝත්පාද කාල ලැබුවට පස්සේ මේ ලැබපු ක්ෂණ සම්පත්තියෙන් කොච්චර වැඩ ගන්නවද? එහෙම නැත්නම් ඒ වගේ වෙලාවල අතීත අනාගත දේ කල්පනා කළ මේ වර්තමාන මොහොත කෙලසෙනවා. එහෙම නැත්නම් අපි මේ දුකට සැපටපත් වෙච්චාට පස්සේ අදුක්කම සුඛය ඉල්ලලා අඬනවා. අදුක්කම සුඛේ තියෙනකොට නොසලකා හරිනවා. ඒ නිසා අදුක්කම සුඛේට ගෙට එන්න ඉඩ දීලා නැහැ අපි. එයාට ගෙට එන්න දුන්නොත් ඔය කොච්චර අන්තිම පටාචාරාවට වුණත් අඟුලිමාලට වුණත් පටාචාරාව එච්චර දුක්ඛිත තත්ත්වයටපත් වෙලත් සරුවචනාච ඉදිරියට ආවට පස්සේ නංගි සීහෙලව ගනින් කියලා තමයි කිව්වේ. සීහෙලෙව්වා. කිසිම බාධාවක් තිබුණේ නැහැ මේ ඇඳුන් නැති වුණාය, ස්වාමි පුරුෂයා නැතේ, අම්මා නැතේ, දරුවෝ මොකක්වත් නැහැ. සීහෙලවන්න පුළුවන්. ඒ කියන්නේ අදුක්කම සුඛයට ඕන වෙලාවක යන්න පුළුවන්. නමුත් අපි ඒක හිතනවා බංකොලොත් භාවයක් පරදිල්ලක් වරදිල්ලක් කියලා කරන දෙයක් නැහැ. අදුක්කම සුඛයට අවබෝධ කරගන්න පටන් ගත්තට පස්සේ පේනවා අපි මේ ලැබපු තාන්නමාන්න ලස්සන තරුණකම් මොකක්වත් නෙමෙයි මනුස්සකම විතරයි වුණ කරන්නේ. මනුස්සකම විතරයි වුණ කරන්නේ. ඒ මනුස්සකම අපිට දී ඇති සම්පත්තිය වයසට යන්න යන්න තාන්නමාන ලැබෙන්න ලැබෙන්න මහා විකෘති જાතියක් බවට පත් වෙනවා. අදුක්කම සුඛයේ පයින් ගන්න. අදුක්කම සුඛයේ පුංචි කාලේ අපි අනන්ත බුද්ධි විඳලා තිනවා. ඒ වෙලාවේ මම දැන් මෙතන. අදුක්කම සුඛයේ තියෙනකොට මම දැන් මෙතෙන්ට එනවා. ඒ ප්‍රශ්නට ඇත්තට උත්තර හම්බුණාද මන්ද නැවතත් මම ප්‍රශ්න කියවනවා. මම නිතර අදුක්කම සුඛ වේදනාවේ සතිය පිහිට වෙන පුරුදු සිටිමි. එසේ පිහිටීමේදී අදුක්කම සුඛ වේදනාව දැනෙනවා දැනෙනවා යනුවෙන් මෙනෙහි කිරීම සුදුසුද? ඔව්. ඒකට කරන්න තියෙන්නේ ආනාපානෙ නෙවෙයි මෙනෙහි කරන්නේ ආනාපානෙ සමාන මට්ටමට අදුක්කම සුඛ තත්ත්වයට ආව නම් දැනෙනවා කියලා තමයි මෙනෙහි කරන්නේ. ආස්වාද ප්‍රසවාස වශයෙන් නෙමෙයි කරන්නේ. ඒකත් හරි. පරියංකේදී පරියංකේ නොසිට කෙටි විවේකවලදීගේ විවේකවලදී අදුක්කම සුඛ වේදනා බලද්දී ආස්වාද ප්‍රසආසයේ සංසිඳී යන බව දැනේ මේ ධර්මානුකූල උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඒක තමයි ලාභය. මගේ නිදර්ශනයක් තමයි මම ඔය මේ මේ වයිවා වෝක එක්සෑම් එකට ෆේස් කරන්නේ කියන්නේ සමුක පරීක්ෂණ ප්‍රශ්න අහලා ඒ වෙලාවෙම තීන්දුව කරන තරඟ විභාගයකට ඊට ඉස්සෙල්ලා මං හිටිය උඟාක් කලබල වෙලාක මට විභාගෙට ලෑස්ති වෙන්න ඕනේ මම දන්නවා මාතෘකාව දන්නවා ඒ වුණාට පොත් පාඩම් කරන්න උනේ නැහැ ඒකට එන්නේ ඔක්කොම මේ ශේෂයට විශේෂඥ ඔක්කොම ලැබලා වාඩි වෙනවා ප්‍රශ්න අහන. ප්‍රශ්නව උත්තර දෙන එකයි තියෙන්නේ. ඉතින් ඒකෙන් තීන්දුවයි මාස 18ක් කරපු විභාගේ තීන්දුව කරනවා. ඊට ඉස්සෙල්ලා ලිඛිත විභාග ඉවරයි. මම දැනගත්ත ගියාට මට පොයින්ට් එකට කතා කරන්න දන්නේ මොකද මේ සමීකරණ ටික අනම්මනම් අමතක හැබැයි විෂය මම දන්නවා. ඒ නිසා ඉඳ ගන්නකොටම මට ගිඩි ගිඩි ගිඩි ගිඩි ගිඩි ගිඩි ගාලා එන්න පටන් ගත්තා. දැන් මාස 18 දැන් මේ විනාඩි 34න් තීන්දුවේ. මම තමයි ඉස්සලාම වාඩි වුණත් ගිහිල්ලා. හැබැයි ඒකට මේ භාවනා කරන සතිය පිනවන පටන් ගන්න ගිහි කාලේ. ඊපස්සේ වාඩි වෙච්ච ගමන් මම කරපදී ගිහිල්ලා වෙලාවේ ෆයිල්ස් එකක් තියලා ඉතින් ඉස්සරහින් ඉන්න කට්ටිය යමපල්ල වගේ බලාගෙන ඉන්නවා. මම ගිහිල්ලා විනාඩි 3ක් විතර වගේ හේම මොනක් අන්නතු මම හුස්ම ගන්න දිහා බලාගෙන හිටියා. දෙක තුනක් ගන්නකොට මේක නිකයි හිමීට ආයසරයක් ඇවිල්ලා හොඳට භාවනා ඉන්නකොට වගේ ටිකක් හුස්ම තැම්පත් වෙන්න පටන් ගත්තා. තැන්පත් වෙනකොට මම මේ විභාගයකට ඉන්න බවක් මොනවත් නැහැ නිකන් ආයේ ගෙදර ඉන්නා වගේ හුස්මත් එක්ක යාළුව තේරෙනවා පටන් ගන්න. මම දැන් ඉන්නේ හුස්මත් එක්ක. ඇද්ද කැරලා බලනකොට මට තේරෙනවා අර ජීවුණු අර සබකොලේ නැහැ. ඕන දෙයක් අහන්න. උත්තර දෙන්න පුළුවන් කියන මට. ඒ අර කොල්ලත් ඉතින් good morning කියන බලා හිටියා මම ටිකක් විකෘතයි. මොකද මම ඇද්දක වහගෙන වෙලා මම ඇද්ද කැරලා බලලා මම good morning කියලා පටන් ගත්තා. පටන් ගියාට පස්සේ සාමාන්‍ය ප්‍රශ්නයක් ඇහුවේ. අපට පස්සේ මම වනවනවා ඉන්න මට පුළුවන්. හැබැයි හරියට points මතක නැහැ. ඉතින් මම ඒ වනවන ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා පස්සේ ඉන්ටර්විව් බෝඩ් එකට ඇවිල්ලා මහරස් ප්‍රශ්නයක් ඇහුවා. ඊට පස්සේ මම කව කරුණා කරලා මගේ මේ ෆ්ලෝ එක කඩන්න එපා. කරුණා කරලා ප්‍රශ්න ඉල්ලලා අස් කරගන්න නැත්නම් මේ බෝඩ් එක මට කියන්න කොයි එකටද උත්තර දෙන්න කියලා. ඊට පස්සේ බෝඩ් එක කට්ටිය කියන මොන බලලා පස්සේ ප්‍රශ්නේ ආපෙක් නා උත්තරේ ප්‍රශ්නේ ඉල්ලලා අස් කරගත්තා. එදසි මම හිටියේ ආයෙත් මේක නිකන් වතුරේ කලබලෙච්ච එක බැලන්ස් කරන මම මගේ උත්තරේ සම්පූර්ණම විවේකීව දීලා මම මාත් ඒ දෙවෙනි එක කරන්න කිව්වා අහපු ප්‍රශ්නේ මොයේ ප්‍රශ්න කිසිම අදාළ නැහැ. දැන් ප්‍රශ්නේ අහන්න. ඊට පස්සේ ඒකටත් උත්තර දීලා ඉවරලා මං හිතුවා ඒ උනාට තරහ වෙයි කියලා නෑ ඇත්තටම ඇවිල්ලා ඒ දෙවෙනි ප්‍රශ්නේ අහලා විද්දෝ කරපු එකන ඉවර වෙච්ච ගමන් ඇවිල්ලා මට ෂේක් හෑන් කරා. මේ පරි මේ සම්මුඛ පරීක්ෂණය මෙච්චර සාර්ථකව මුණ දිච්ච කෙනෙක් කාලයකට හම්බුනේ නැහැ කියලා. ඒ අර අදුක්කම සුඛය පුරුදු කරපු මනුස්සයාට ඕන දුකකට ගිහිල්ලා. දැන් දන්න හොඳටම ඇත්තටම දුකක්. ඒ කියන්නේ මට මට හුරු කරලා තියෙන අදුක්කම සුඛයට දාපු ගමන් ඒක නිකර උතුරාගෙන යන බත්තලියකට අතුල ඇලතුරු ටිකක් දැම්මා වගේ එහෙමම තැම්පත් වෙනවා. ආ ඒක අදුක්කම සුඛයට යනවා. අධික සුඛයට ගියාමත් කල්පනා කරනවා මේක විකෘතියක්. ප්‍රകൃතිය නම් අදුක්කම සුඛය කියලා අර කියන අර සිලිලාරයක් නැතුව නිකන් සම වතුරකට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම අපි පුරුදු කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ පරිසරය විසින් අපිව කාදමනවා. අපිව මේ කුප්පිත තත්වයකටපත් කරනවා. අදුක්කම සුඛේ පුරුදු කරපෙන්නාට ඒක ඕන වෙලාවක තමන්ගේ අතේ තියෙන මේ වාහනේ අදුක්කම සුඛේ මේ වාහන තියෙන ෂොක් ඇබ්සෝබර් එක වගේ. ෂොක් ඇබ්සෝබර් කියන්නේ දරුණු දරුණු ෂොක් එක අරගෙන ඇතුලේ ඉන්න පැසෙන්ජර්ස්ලට අහුවෙන්නේ නැති වෙන්නේ ඒක කාගෙන ඉන්නවා. පැසෙන්ජර්ස්ලට තේරෙන්නේ නැහැ. වාහනේ වලක වැටෙනකොට තේරෙන වගේ අදුක්කම සුඛේ තියෙන දරුණු සැප දරුණු සුඛ දුක දෙක අතරමැද තත්‍ර ගෙනත් දාන. ඒ නිසා මේ භාවනා කරගෙන ඉන්නකොට අතර වේලාවල් වල හරි අදුක්කම සුඛේට හිත දානකොට ආනාපානෙ හේමම කලබල තත්ත්වෙන් තැම්පත් වෙන තත්ත්වයට වැටෙනවා. ඒ නිසා අදුක්කම සුඛ වේදනාවේ සතිය පිහිටීමේදී අවිද්‍ය අනුසීවීම හේවත් යෝගාවචරය නොමග යෑමට ඇති ඉඩකට පැහැදිලි කර දෙන්න මොකද අදුක්කම සුඛේ නීරස ගතියක් තියෙන ඒකාකාරී ගතියක් ඒ නිසා අන්දමන්ද වෙනවා. මෝහේ වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒකටම සතිය දීලා ඒකටම රජ කරවගත්ත මෝහයට එන්න ඉඩක් නැහැ. අවිද්‍යානුසයක් නැතුව තමන තියෙන manussත්වයේ ලැබීමත් එක්කම ලැබිච්ච වර්තමානයේ අර ඉංග්‍රීසි පොතක තියලා තියුණා being just being මම වෙමි නැත්තම් මේ දෙමළෙන් කියන්නේ සුම්මයිරි කියලා කියන්නේ නිකන් ඉන්න අපිට බැරිම උච්චරනේ මොන්නම විදිහකට විනාඩි 5ක් නිකන් ඉන්න බෑ. ඒක තමයි භාවනා කරනකොට කරනකොට ඔය සුම්මයිරියකට බීන් එකට අදුක්කම සුඛයට ආවට පස්සේ අනික් කටියට වෙන්නේ මේ වන්තර කිසි කැක්කමක් නැහැ. කිසිම කිසිම දෙයකට සැලෙන්නේ නැති මිනිසෙක් කියලා අපි නිකම්ම නිකන් කුණු බල්දියට තල්ලු කරලා දානවා. මොකද අනික් කටියට ඕනේ කරන්නේ බොහොම ගෝගෝ ෂෝ එකනේ. අදුක්කම සුඛයට ආපේ කරන නිකම්ම නිකන් එතකොට හොඳක් වෙලා තියෙන්නේ නරක නරක කටින් අයින් වෙලා අදුක්කම සුඛේ දන්න කට්ටියට හේතු වෙන්න පටන් ගන්නවා. එතෙන්ට ගිහිල්ලා ගිනල දාගන්න කට්ටියට කියනවා. ඒ නිසා යාලු කරගන්න පුළුවන් නම් හොඳයි කොහොමදත් ගෙදර ඉන්නේ කෙනෙක් ගැන මේ කතා කරන්නේ. নমස්කාරය අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැඩි සුවනේ සීනුවනේ යුතුව ආනාපාන භාවනා සිත වඩන අයුරු විචිත්‍ර උපමාර්ගයෙන් අපට වටහා ගැන පින් සිදු වේවා. සමත භාවනාදී එසේ ඒ මෙනෙහි කිරීමක් නොකරන බැවින් ආරම්භයේදී එසේ මෙනෙහි කිරීමක් කර සිත සමාහිත කරගෙන සමාහිත වේගන එන විට සමත භාවනා තුළ විතර්ක මගහැරීමත් භාවනා කළ හැකි මගහැරීමෙන් භාවනා කළ හැකි නොවේදයි කාරණිකව පහදා දෙන්නේ. ඔබ මේ තාක්ෂණිකව කියනවනේ තියෙන සමත පූර්වාංගම විපස්සනා විපස්සනා පූර්වාංගම සමතේ යුගනද්ද භාවනා කියලා භාවනා ක්‍රම තුනක් තියෙනවා. සමහරු සමතේ කරන්නේ කියන්නේ ධ්‍යාන සඳහා නමුත් ඒ සඳහා මෙනෙහි කිරීම කියන විපස්සනා උපක්‍රමය පාවිච්චි කරනවා. සමහර විපස්සනා කරන්නේ සමත ධ්‍යානයකට ගිහිලා ධ්‍යානයක් වඩලා විපස්සනාට දාන මේ කොයි එකත් කොණ්ඩේ තියෙන මනුස්සයා දෑතර බඳිනවා වගේ උපක්‍රම දාන්න කෙනාට ඕන පැත්තට පාවිච්චි කරතයි. එහෙම නැත්නම් මේක නොකල යුතුයි කියලා අපිට සමත කරන එක නම් විපස්සනා උපදේශ ගැලපෙන්නේ නැත. අවලංගුවේ සුදුසුකම් නැත කියලා එහෙම කන්නේ නැහැ. නිසා මේ කියන විදිහට මෙනෙහි කිරීම කරාට ක ප්‍රශ්නයක් නැහැ සමත භාවනා කරන කෙනා පරෝජනේ මේකයි ඒකේ පරෝජනේ ලැබෙනවනේ කරගෙන ගියාට දෝෂයක් නැහැ ඒක නිසා මේ ප්‍රශ්නේ තීරමක් ඇතුව අහලා තියෙන ප්‍රශ්නයක් මේ කරන්න පුළුවන් කියන හැකි සංඥා තමයි දෙන්න තියෙන්නේ ගරුතර ස්වාමීන් වහන්සේ ආත්මය යන්න වටා ගැනීම අපහසුයි පැහැදිලි කර මේවීමක් ඉල්ලා සිටිමි අමාරුයි මටත් අමාරුයි ඒක ඔය කියන විදිහට ලේසි වැඩන්නේ පුළුවන් තරම් ආත්මය අනාත්මය නෙමෙයි ඉල්ලන්නේ ආත්මය වටහා ගන්න. එතකොට අනාත්මය අහුවෙනවා. කවදාකවත් අනාත්මයෙන් අල්ලන්න බෑ. ආත්මය අල්ලගෙන වලිගිට යනකම් අත ගන්න අත ගන්න යනකොට වත ඉතුරු වෙන්නේ අනාත්මය තමයි. ආත්මය ඔළුවෙම අල්ලන්නේ. ආඳැල්ලුවා වගේ. අල්ලන්නේ ඒක එන්න එන්න එන්න පුංචි වෙගෙන පුංචි වෙන කියලා ඒක ලෙසලා වැටෙන්නේ අත ආත්මයට අනාත්මයට තමයි. ආත්මය අල්ලන්ති මාසෙට කවදාකවත් ආත්මය කරන්න බෑ. you cannot be eh, no one unless you become someone කියලා. දැනට ඉන්න මෝඩකම දැන තියෙන තමයි ඇසියුම් කරලා තියෙන ඉස්සලාම අල්ලන්න. මගේ මේ මෝඩකම තියෙනවා, මේ වැරද්ද තියෙනවා, මේ ආත්ම දෘෂ්ටිය තියෙනවා කියලා එක අල්ලගත්ත එකන අල්ලවගත්ත ගමන් අපිට හිතෙනවා. ආඳා ඇල්ලුවා වගේ තමයි. ලෙසන් ලෙසන් කියලා වැටෙන්නේ අනාත්මෙට තමයි. එනිසා මම හරි අගය කරනවා දඹදිව යනකොට බැන්නට ඉන්දියාවට යන්න ඕනේ ආත්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ආත්ම සංකල්පයෙන් වැඩ කරන නිකායවල දකින්න ඉන්දියාවට යන්න ඕනේ. එතකොට චීන බුදුහාමරයි මේ අනාත්ම කියන වචනේ පාවිච්චි කරුවේ කියලා අපි ඉන්නේ අපි හිතන්නේ මේ බෞද්ධෝගාව අනාත්මය තියෙන්නේ කියලා. නෑ වැඩි හරියක්ම ආත්මය තියෙන බෞද්ධෝගාව තමයි. මොකද ඒගොල්ලෝ ගාවත් ඒ ඒ මෝඩකම තියෙනවා. ඒක අල්ලන්න ඉස්සලාම තමන්ගේ තියෙන අඩුපාඩුව තමන්ගේ තියෙන ආත්ම සංකල්පය ඇල්ලුව දවසට අනාත්මය කියන එක තේරෙන පටන් ගන්නවා. නැත්තම් මේ අනාත්මය කොහොමඩක්වත් මේ හුලං අල්ලන්න හදනවා වගේ ඉවර කරන්න බෑ. ඒ නිසා ඒක දුෂ්කර බව විතරක් අපිට කියන්න පුළුවන්. නමුත් ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ආත්මය කියන එක තමයි තේරෙන තාලේ හොඳට ඒකේ තියෙන ලක්කන රසපච්චුපට්ඨාන පදට්ටන වශයෙන් තෝරාගෙන තෝරාගෙන යනකොට ඒකේ තියෙන නීරස භාවය තේරෙනකොට හිත නිකම්ම තල්විවි තල්විවි යන අනාත්මික තමයි. එහෙම නැතු අනාත්මය තේරුම් ගන්න හදනවයි කියන එක මේ අහසේ මාලිගාවක් හදන්න හදනවා. නැත්නම් අහසේ මල හදපු මාලිගාවට ඉනිමම් බඳින්න හදනවා වගේ වැඩක්. ඒක කරනවා. නෑ එහෙමනම් අපි මෙතනින් වැඩ පිළිවෙල නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ හම්බෙච්ච වෙලාවේදී අපි පුළුවන් තරම් උත්සාහ කළේ අපේ ශක්ති ප්‍රමාණයට නැත්නම් අපේ අත්දැකීම් සහ මේ මූලධර්ම දැනුමේ හැටියට අපිට මතුවලා තියෙන ප්‍රශ්නේ සාකච්ඡා කර ගැනීම වැඩපිළිවෙලක්. ඉතින් මේ වැඩපිළිවෙල නිසා ජනිත යම් කුසලයක් වෙනවනම් අපි ඒ කුසලයේ පේන්න පෙනෙන සිළු දෙනාටම අත්පත් වේවා කියලා මුදිතාවෙන් පාරනවා. වගේම අපේ පින් කැමති ඥාති පිරිසක් ඉන්නවා නම් මේ භවයේ හෝ පෙර භවයක අපි ඒ සීලය ඇත්තන්ට ආරාධනා කර සිටිනවා අපේ ඥාතින්ට වඩා හොඳ තැනක දැන් ඉන්නවා. අපි පුළුවන් තරම් ක්ෂණ සම්පත්තිය ගැන සැලකිලිමත් වෙලා සාසනික අයිමෙන් කටයුතු කරනවා. අනේ ඒ අත්තන්වත් අපිට වගේම මේ වගේ ප්‍රයෝජන ගන්න බෑ හැකි වේවා. එහෙම නැත්නම් මේ පිටිතේ හිටියානම් අපිත් එක්කම සාදු කියලා පින් අනුමෝදා වෙන්නේ කොයි විදිහටද? අන්නේ වගේ ඉන්නා තැනක සිට අපි මේ කරන පින දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා පිල්ලා සිටිනවා. ඒ වගේම අපි මේ කරන පින් නිසා අපිට කවදාකවත් සංසාරයේ අසත්පුරුෂයෙක්ගේ අපණ්ඩිතයෙක්ගේ අමනෝඥයෙක්ගේ ඇසීමක් දැකීමක් නොවේවා සත්පුරුෂ සංසේවණයම වේවා අපි මේ කරගෙන යන වැඩපිළිවෙල කියන සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලෙන් තොරව කවදාකවත් ලැබිය නොහැකි ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් කියන මේ මග වැඩපිළිවෙලේ ගමන් කරන අපිට යම් කරදර මාර්ග උදුරු බාධක ඇත්නම් ඒ සියල්ලම අපේ මේ භාවනාමය නිතන් සති බලමය ධාර්මික ශක්තිය නිසා දුරින් දුරුවන් වේවා අපිට කිප්පා විඥාවෙන් සුඛ ප්‍රතිපදාවෙන් බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විතින් පැවිණ වැඩ වදාළ සැප වූ සාන්ත වූ නිවන පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා මේ අදාසින් අපි ඊත්තාවතා ചാදී ගාථා සජ්ජායනා කිරීමේ අද දවසේ සැසිවාරයේ මෙතනින් સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා එත්තාවතාච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ අපි අපගේ ප්‍රාර්ථනාව මතක් කරගන්නත් ඍජු කරගන්නත් අදාසින් මිනා පුඤ්ඤ කම්මේන ගාථා